ප්‍රචණ්ඩත්වයක් ඇති වුණොත් පාලනය කරගන්න බැරි තත්ත්වයක් આવොත් ඒක මර්ධනය පාලනය කරන්න ඉතින් පොලිසිය ඒ වගේ තීරණයක් ගන්න වෙනවා පොලිසියට. කිසි හරියට විනය රකින්නේ නැත්තම් අනවශ්‍ය විදිහට කලබල කලාකාරී පෙරලි ගැහිීමේ ක්‍රියායාමක යෙදෙනවා නම් ඒක මර්ධනය කරන්න එපා පාලනය කරන්න. ඉතින් ඒක සුසු පියවරක් පොලිසිය කරන්නේ.